ඊළඟට ධම්මික මහත්මයාද මහත්මියද um, හම්දුනේ uh, මම මියගිය කෙනෙකුට හරි එහෙම නැත්නම් ජීවත් වෙන කෙනෙකුට හරි පින් දෙනකොට පින් අනුමෝදන් කරනකොට ඒගොල්ලන්ගේ නම කියන එක වැදගත්ද කොහොමද ඒක? ඔව් ඒක ඇත්තටම දැන් uh, පුද්ගලයෙන් පුද්ගලයට ඒවා වෙනස් වෙනවා. දැන් uh, සමාජයේ අපි හිතමුකෝ භික්ෂුන් වහන්සේ නමක් පින් අනුමෝදන් කරනවා කියලා පන්සලේ කරපු කටයුත්තක් වෙනුයි. එතකොට අද මේ පින්කමට ගොඩාක් දෙනෙක් සම්බන්ධ වුණා. ඒ හැම දිනාටම බොහොම පින් සිද්ධ වෙනවා කියලා කිව්වහම සතුටු සිතින් අනුමෝදන් වෙන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි සමහර කෙනෙකුට ඒක නම් වශයෙන් කිව්වොත් තමයි අහවලත් උදව් කළා අහවලත් උදව් කළා මේ මේ කටයුතු කළා කිව්වොත් තමයි වඩාත් කැමැත්තෙන් හිත පහදින්නේ හිත සතුට වෙන්නේ. ඉතින් එතන අර මාන්නයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඔය ඉන්න මිනිස්සුමනේ මැරිලා මැරෙන්නේ ඊට පස්සේ ඉතින් එහෙම අයටනේ අපි පින් අනුමෝදන් කරන්නේ. ඉතින් සමහර අයට එහෙම යම් යම් මානසික ආකල්ප තියෙන්න පුළුවන්. නම කියලා අපට කියලා වෙනම අනුමෝදන් කළොත් තමයි අපට ලැබෙන්නේ. එහෙම සංඥා තියෙන්න පුළුවන්. එතකොට එහෙම සංඥාවෙන් කෙනෙක් හිටියොත් අපි නම කිව්වේ නැත්තම් එයා අනුමෝදන් නොවෙන්න පුළුවන්. ඉතින් අර පොදුවේ අපිටින් අනුමෝදන් වෙන්න කියලා කිව්වහම සතුටින් අනුමෝදන් වෙන පිරිසක් ඉන්නවා. හැබැයි නම කිව්වොත් විතරක් ඒ ගැන අවධානය යොමු වෙන අයත් ඉන්න පුළුවන්. ඊළඟට ඒ කියන එකත් අපි මනසින් කියපුවාම අනුමෝදන් වෙන්න පුළුවන් අය ඉන්නවා. ශබ්ද නගා කිව්වහම අනුමෝදන් වෙන්න පුළුවන් අය තමයි බහුලව ඉන්නේ. මොකද එතකොට තමයි අර චිත්ත තරංග වලට වඩා ඒ වාචසික කම්පනය ඒගොල්ලන්ට දැනෙන්නේ. ඉතින් ඒ නිසා අපි සිතෙන් සිතනවා වගේම වචනයනොත් කියන එක හොඳයි. පොදුවේ පින් අනුමෝදන් කරනවා වගේම විශේෂ අවස්ථාවලදී නම් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන එකත් හොඳයි. අපිට අවස්ථාවේ හැටියට ඉඩකඩ තියෙන විදිහට ඒවා කරන එක හොඳයි. හොඳයි හැමදෙරේ පින්.